අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අදත් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සතිವಾರය ආරම්භ කරමු අපි උපාසක මහත්මයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සතිವಾರය ආරම්භ කිරීම පිණිස සභාගත කරන විදියට ගෞරවනීය ස්වාමීන් වහන්සේ 129 වෙනි භාවනා වැඩමුළුවේ අද දෙවැනි දිනේ තුන්වෙනි දිනේ අද තුන්වෙනි දිනේ ප්‍රශ්න ඔබ වහන්සේ වෙත ප්‍රශ්න 8ක් ලැබී තිබෙනවා ඉදිරිපත් කිරීම සඳහා ඒවා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට ගෞරව පූර්වක নমස්කාර පූර්වක අවසර ප්‍රථම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී නාසිකාග්‍රයේ හුස්ම ගැනීම පවත්වා ගනිමි. ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයට වෙතට සිත යොමු කෙලිමි. දිගු ආශ්වාසයේ සිසිල් බවත්, කෙටි ප්‍රාශ්වාසයේ උණුසුම් ගතියක් දැනුනි. මෙසේ භාවනාවේ දිගටම යෙදී සිටන විට නොදැනීම මාගේ ආශ්වාසයේ දියවි යන්නාසේ හැඟුනි. එවිට ප්‍රාශ්වාසය නොදැනෙන තරම්ය. ඒ අතරතුරදී නොයෙකුත් විචිත්‍ර හා විකාර රූප මා සිතෙහි නොයෙක් විට දැర్శණය වූවද භෞතික ශබ්දයක් වරින් වර ඇසුණද ඒ සියල්ල නොතකා වීරෙන් සතිය පවත්වා ගනිමි. පර්යංකයේදී ආශ්වාස හා ප්‍රාශ්වාසයේ හඳුනා ගනිමින් තව දුරටත් ඉදිරියට ගියෙමි. ටික වේලාවකින් වේදනාවක් දැනෙන්නට විය. උරහිස් බාහුවෙන් නැගී ආ වේදනාව බෙල්ල දෙසට යොමු විය. උගුර හිරවන්නාසේ දැනුනි. හකු දෙපසින් ආ වේදනාවක් හිස් මුදුන දෙසට ගමන් කළා. වේදනාවක් යයි සිතමින් කෙසේ හෝ වීරෙන් ආනාපානයට තවත් සිත දැඩි කළෙමි. දිගටම ආශ්වාසය හා ප්‍රාශ්වාසය නොදැනෙන අවස්ථාවේ සිහියෙන් එහිම එල්ලී සිටියෙමි. කිසිම සිතුවිල්ලක් නැති වී ගිය රූප ශබ්ද නැති වී ගියා. තද කළුවරක් මා ඉදිරියේ මැවි ගියා. නැවතත් එම කළුවරේ සුදු පාට ආලෝකයක් හා වලාකුළු සමාන රූප ඇති වෙමින් තිබුණා. නමුත් එම අවස්ථාව වන විට සමහර විට මාගේ ශරීරය නැති වී ගියාසේ පෙනුනද හුස්ම ගනිමින්ම සිටියා මතකයි. මෙම අත්දැකීම් භාවනාවේ යෙදී සිටන විට නිතරම සිදුවේ. මට හැතෙන විදියට මේ සමාධිය ගතවීමක් යයි අදහස් කරමි. ඒ නිවැරදියි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අසා දැන ගැනීමට කැමැත්තෙමි. උදේ 5:00ට හා 6:00 අතර ආනාපාන භාවනාවේ යෙදෙන විට දිගටම මේ අන්දමින් අත්දැකීම ලැබමි. ටික වේලාවක් සමාධිගත වී සිටින විට ඇස් හැර බලමි. ඉදිරියට භාවනාවේ යෙදෙන්නට කාර්මික උපදෙස් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔයකේ මේ නිතරම ලියලා තියෙන ආස්වාසය සහ ප්‍රාස්වාසය කියලා ඒක නෙමෙයි හරි වචනේ ප්‍රශ්වාසය. ඒසා කියවන කෙනත් අහන කෙනත් ඒක බරපතල වැඩි නෙමෙයි ඉතින් අර ඉදිරිපත් වෙච්ච නිසා අපි පොඩි දරුවෝ වගේ ඔය ඉගෙන ගනිමු ආශ්වාසය සහ ප්‍රශ්වාසය. දෙක මේ මේක සමාධියට සාපේක්ෂව ප්‍රශ්නේ අහලා තියෙන මේක සමාධිය ඇතිවීම කියලා මම හිතනවා හරිද කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් ඒකෙන් කට පරිසම් කර ගන්නවා. මම ධෛර්යය දෙන්නේ නැත්නම් එකඟ ගමන් කරන්නේ සමාධියට ආසන්න කාරණා වෙන සතියේ ක්‍රියාකාරකමක් නම් මම ඒකට එකඟ වෙනවා සමාධිය පිළිබඳව වචනේ පුළුවන් තරම් තහනම් වචනයක් කරගෙන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ මොකද ඒකට ගියාට පස්සේ හරියට සංකෘතය ඇති වෙනවා. ඒ නිසා මේක සතියපත්‍ය අම්බලනකොට නම් ආනාපානයේ කියන අරමුණ ඇත කරන අනබන සතියින් ඉදිරියට ගියාට පස්සේ ඉතින් උරහිසේ වේදනාව, අතදිගේ වේදනාව, බෙල්ලදිගේ වේදනාව කියලා කියනකොට heart attack ගැන කතා කරන කෙනෙක් නම් කියාවි heart attack එකේ ලකුණු තමයි කියලා. ඉතින් ඒකකොට නම් හොඳටම කේන්තියක්. අතට බය වෙලා heart attack එනවා. දැන් මේ භාවනා කරන්න කියලා දැනත් තමයි heart attack යනවා. ඔච්චර තමයි භාවනාවේ තියෙන වගේ මේ ලස්සන ඔය මොන වේදනාවක් වෙන්නේ යණ්ඩයි එහෙම නැත්නම් මැරෙනවා. sure දෙකේ එකයි ඔය දඟලන්න මොකක්වත් දෙයක් heart attack එනකොට ওই අත දිගේ යනවා වේදනාව, බෙල්ලට යනවා, බඩට යනවා. ඉතින් heart attack කියලා දැනගත්ත නම් ළඟ ඉන්න ගෙදරලා ඉන්න මනසත් මැරෙනවා. අල්ලපු ගෙදර මනසත් මැරෙනවා. ඉතහාට TNT වෙත තියන්න ඕනේ. උගුරට තියන්න ඕනේ. මොකද නම් මේ භාවනාදී වේදනාව එන බලහන් ඉන්න යනවා. heart එක සනීපේනවා. ඒ නිසා ඔය කොයි එක ආවත් ඔක හමාරයක් තියෙනවා. මම හමාරයි, ඒක භාවනාව හමාරයි, ඒක රහත් වෙනවා. නිසා ටික ටික ටික ටික පුරුදු කරගෙන යන්න. ඉතින් මේක සමාජීය ලකුණක් කියලා යන්න ගත්තොත් මට නෑ කියන්නත් බෑ, ඕක කියන්නත් බෑ මං අහුවෙනවා. මං කියන මේ සතිය අරමුණක ඉඳලා අරමුණකේ අභාවයට නැති පැත්තට යන්න උමරි පාන වෙලාව, මුකුළු පාන වෙලාව. ඒ නිසා ආනාපානෙ ගෙවෙන්න පටන් ගන්නවා. මේ වේදන ඇවිල්ලා නැති වෙනවා. ආනාපානතියදී කය නැතුණා වගේ තේනවා. ඒ ආනාපානතිය නිසා කය තියෙනවා වෙන්න ඇති කියලා චින්තාමය ඥාන එනවා. එතකොට යෝගාවචරය අර අරමුණට ආස්තිකයට භෞතික දේට සාපේක්ෂව නැති දේ අල්ලන්න පුරුදු වෙනවා දැන්. වේදනාව තිබිලා ගියා, ආනපාන ගියා, ඒක නැත්නම් කය ගියා, ඒ තානාපානෙ තියනයි කියලා අපි ඉන්ද්‍රයන්ට හැටකණ්ඩ දිවට නාසයට කයට ගොදුරු වෙන්නේ රූප විතරයි. අරූපේ ගොදුරු කරන්න බෑ. ඒකයි අපි මේ සංසාරේ දිගටම වැටලා ඉන්නේ. ඒක නිසා භාවනා කරනකොට මේ රූපේට ගොදුරු වෙන අරමුණු දැකලා ඒක තියෙන්නේ අවකාශයේ බව තේරෙනවා. මේ අරමුණු තියෙන්නේ අවකාශයේ. ඉතින් අවකාශයේද හිත ඉඳලා මම ලෙස්තලා වැටෙනවා. ඉතින් එතකොට යෝගාවචර දන්න මේක සමාධියේද සතියේද විපස්සනාවද ඉස්සරහ කරනද පස්සර කරනද දන්නේ කකුල් ඉස්සලා වැටෙනවද සතිය තියෙනවද කියලා යෝගාවචර දන්නේ නැහැ. නමුත් වෙන්නේ අරමුණු දෙකක් අතර මැද්දේ ඉඩට යනවා. එන්න මේ තියෙනවා කියුව කය නැති බව කියන්න පටන් ගන්නවා යෝගාචරයේ දත්තස්සේ පණින වචනේ. එයාගෙන් ඇහුවොත් මේ ශරීරේ නෑ නැති බව දැනගත්තේ කොහොමද කියලා? ආයේ අතරමැද ආනාපාන තියෙන නිසා සතිය කය තියෙන්නේ නැති කියලා හිතෙනවා. නමුත් සමාහයට කකුල නෑ. ඉතුරු කැල්ල තියෙනවා. ඒ නැත්නම් උඩුකය නෑ. යටි කය තියෙනවා. මේ වගේ අර හිස්කමක් දෙක අතරමැද පරිච්ඡින්න අවකාශයේ පේන්න පටන් අර ගන්නවා. යෝගාචරය මේ වෙලාවේදී කලබල කරන්නේ නැතුව මේ රූපයේ ඉඳලා අරූපයට මාරු වෙන වෙලාව හැබැයි කෙලින්ම සිද්ධ වෙන්නේ නැහැ. රූපයේ රූප සංඥාවක් බාටපත් වෙලා රූප සංඥාවෙන් තමයි අරූපෙට යන්නේ. ඒ රූප සංඥා අවස්ථාව බොහොම මායාකාරී. ආයක හිතවල හිතලුවද්ද ඇත්තද කියලා හොයන්න අමාරුයි. රූප සංඥාවේ සීමාවල් නැහැ. ඉන්න බව තියෙනවා. ඉන්න බව සහ නැති බව අතර සීමාව නැති වෙනවා. ඉතින් මේ පෙන්වන්නේ ඉන්ද්‍රියබද්ධ ඥානයට සාපේක්ෂව අනින්ද්‍රියබද්ධ ඥානයක් එන්න පටන් ගන්නවා. අනින්ද්‍රියබද්ධ ඥානය අරමුණක් නැතුව එන්නේ. එيش ආරම්මන සත්‍ය අනාරම්මන සත්‍ය බාටපත් වෙනවා. නිමිත සත්‍ය අනිමිත සත්‍ය බාටපත් වෙනවා. නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධියක් බාටපත් වෙනවා. ඉතින් අර අරමුණක්ම අල්ලන බදාගෙන ඉන්න අර රේඛීය ක්‍රමයේ හිතන කෙනා හිතන්නේ අරමුණ නැති වෙනකොට සතිය නැති වෙනවා අරමුණ නැති වෙනකොට සමාධිය නැති වෙනවා ඒ නිසා නැවත අරමුණක් ඇතිකරනද හයියෙන් උස්ම ගන්නවා කලබල වෙනවා හිත ඇවිස්සෙනවා ඉතින් ඒ කියන්නේ අනුග්‍රහ කරන්න දන්නේ ඉතියාර කියනවා දැන් මෙතෙට එනකන් හරි අනිත් දවසකට ලෑස්ති වෙලා ඒ නොදැනීම යන වෙලාවේදී දැනගන්න දැන් ඔන රූප සංඥාවක් පාට මේකපත් වෙලා තියෙන්නේ අලහප්පන්න එපා මෙතනින් එහාට හේමම ගෙවෙනකම්ම මූල කර්මස්ථානයේ ආනාපානේ හෝ සාපේක්ෂව වෙන වේදනා, කය නැතිවීම වගේ දේවල් සියල්ලම ගෙවෙනකන් ගත්ත එකලස කඩා ගන්න නැතුව දිගට අරගෙන යන්න ඕන. ඉතින් ඒක මේ සුතානුග්‍රහිතයත් නෙවෙයි සීලානුග්‍රහිතයත් නෙවෙයි සකච්ඡානුග්‍රහිතයත් නෙවෙයි සමතානුග්‍රහිතයත් නෙවෙයි කියන්නේ විපස්සනානුග්‍රහිත කියලා. විපස්සනාවම මේ කරන්නේ යමක් නොකර සිටීමෙන් වර්ධනයට ඉඩ දෙනවා. යමක් කළොත් ඇවිස්සෙනවා උතන. ඒක නිසා මෙතෙන්දි මොකද්ද කරන්න ඕන කියලා ඇහුවොත් කියන්නේ මොනවත් නොකරේ ගත්ත හැල්මේ එහෙම යන්න ඒක තමයි අපිට බැරි. අපිට කවදාකවත් අධ්‍යා බලාගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න දන්නේ නැහැ. ඒ නිසා අපි එක්ක මේ නිකන් ඉන්නකොට අයියෙන් ආය හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් මේ ලියන්න තියෙන මල්ල ඔබලා බලනවා. එහෙම නැත්නම් හිතනවා නිකන් අපරාධ කාලේ නාස්ති වෙනවා. මේ වෙලාවේදී බුද්ධානුසතිය වැඩුවා නම් හොඳ නැද්ද? මෛත්‍රිය ටිකක් අඩුවා නම් හොඳ නැද්ද? අනිච්චන් දුක්ඛං අනත්තම් බැලුවම හොඳ නැද්ද කියලා මොනව හරි එකක් දාගන්නවා මේකට. ඒ දැම්මට පස්සේ සම්පූර්ණ කල්පනා ඥාන නිසා ආරක් තිබුණ හැල්ම නැති වෙලා සතියක් නැතුව යෝගාවචරය මනෝ විකාරයකට වැටෙනවා. ඊට පස්සේ මනෝ විකාරය යනවා කතාව දිගේ. කතන්දර ගොතන්න හදන ඒක දිගේ. අන්නේ වෙලාවේදී මේක දිහා මෙතනට ආවේ දිග ගමනකින් දැන් මේ සතිය තනිකරම වගකීම තන් අතර ගණ්ඩා හදන්නේ අරමුණකුත් නැතුව මේ මෙහෙම යන්න හරින්න පුළුවන්. ඉතින් මේ කෙනාට පරියංකේදී මෙහෙම උපදෙස් දුන්නට යම් වෙලාවක පරියංකේදී මේක උරු කරගත්ත කෙනාට සක්මනත් මේ තරමටම යන්න අරින්න පුළුවන්. සක්මනත් ඉබේ වෙන්න ඇරලා මෙනේ කරන්නත් එපා ඔසවින් තැබීමටත් එපා නැති වුණාට සක්මන යනවනම් මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවනම් එහෙමම යන්න අරින්න ඕනේ. එතකොට මේ මමයා නැති වෙච්ච වෙලාවේ මගේ ක්‍රියාකාරකම් කෙරුම් නැති වෙච්ච වෙලාවේ ඔන්න භවනා පටන් ගන්නවා. ඇත්තට විපස්සනා පටන් ගන්න හදන. කරන තාක් කිසිම භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. කරන තාක් කරන්නේ රංගපෑමක් තා ප්‍රතික්‍රියාවක් විතරයි. එනිවේ සමතෙන් ලකුණු ලැබෙනවා, සීලෙන් ලකුණු ලැබෙනවා. විපස්සනා ලකුණු ලැබෙන්න නම් ඒ ඔක්කොගෙම විශ්වාසය ඇති වුණාට පස්සේ ඒකලස ගත්තට පස්සේ එහෙමම යන්න අරින්න. යන්නල දේශ බලාගෙන ඉන්න ඕනේ තල්වාගත් දෙන සිංහිත්ව. එහෙම නැත්නම් net සැරදී බලාගෙන ඉන්න ඕනේ. මේ මොකද වෙන්නේ කියලා. එතකොට දේවල් වල ගෙවන් වීම අභාවය ඒ සතිය පවතින ගතිය දිගට පේනකොට පේනවා මම ය නැති වුණාට ලෝකේ ලස්සනට වැඩ කරනවා. ඇඟිලි කැවේ නැතුවට තීන්දුව කෙරුවේ නැතුවට මේ වැඩේ ලස්සනද යනවා. ඉතින් අර මම ය කැමති නෑ. එහෙම නිකම්ම නිකම් 55ට ඉස්සලා පෙන්ෂන් යන්න. යකින් දැම්ම කොහෙද පෙන්ෂන් යන්නේ? මම තා 55 වෙලත් නැහැ. නිසා පොඩ්ඩක් ඉන්න මට මට දෙන්න අත දෙන්න දෙන්නකෝ. මම ඔකට ඇඟිලි ගහන දෙන්නකෝ. අරකට අඟිලි ගහන්න දෙන්නකෝ කියලා පැහිය වෙන්න හදන එක තමයි තියෙන්නේ. ඒක හරි ලස්සනයි බලන්න ගියාම එයා ඒක සඳහා දින නිදහසට කරනු වංචනික තාල, චපල ගති, ෂට ගති, මවාපෑම් කරන හැටි මේකට ඇඟිලි ගන්න. මේ ලස්සනද වැඩේ යද්දී නිකන් ඉන්න බෑ. ඉතින් සායතරින් යහට භාවනාවේදී ලකූ කලාවක් සිද්ධ වෙනවා. මේ වෙන දෙයට වෙන්න ඇරලා දල්වාගත් නැද්දකින් බලාගෙන යමක් නොකර ඉන්න එක. ඒක නියෝජනය කරන්නේ ගඟක් අයින වීලි තැනක වාඩිලා ගඟ දෙස බලාන ඉන්නවා. අත දාන්න එපා අත දැම්මොත් අත තෙමිනව ගඟ කැළඹෙනවා. කකුල දාන්න එපා කකුල දැම්මොත් කකුල තෙමිනව කකුල කැළඹෙනවා. ඒ කියන්නේ සංස්කරණය සංස්කාර වෙනවා කර්ම රැස් වෙනවා. අත දාන්න එපා කකුල දාන්න එපා ගඟ දිහා බලන්න. ඒකේ අසුචිත් පාවෙලා යයි මල් පීලිත් පාවෙලා යයි බොර වතුරත් යයි පිසිදු වතුරත් යයි මේක දිහා දේශ බලා සිටීම. හරියට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගැලරියේ ඉඳගෙන ඒ යන දෙබස දිහා බලන්න. අපිට අයිතියක් නෑ අපිට පුළුවන් බලන්න විතරයි. ඉතින් අපි ඒ වෙනකොට කාට හරි മന്ത്രിතුමගේ පැත්තට අපි උඩින් කෑ ගහන්න පටවොත් මොකද වෙන්නේ? ගැලරියේ ඉඳගෙන. කන රත් වෙන්න ගහලා පොලිසියෙන් කණෙන් ඇරලා දාලා ඉල්ල දැම්මට ඔතෙන්වත් එන්න දෙන්නේ නැහැ ඊට පස්සේ. උඩ තියෙන නිරීක්ෂකගේ මට්ටම විතරයි. ඒක විතරයි අපිට කරන්න බැරි. ඒ නිසා භාවනාදී අපි කොච්චර කමඨාන සුද්ධ වෙලා යන්න ඕනද ලෑස්තිලා යන්න ඕනද කියනවනම් භවනා විශ්ින් සීලේතියේදී සද්ධාවතේදී සතියේදී වැඩිලා යන්න හදන වෙලාවේදී දන්නේ දන්නා තැන සිට නොදන්නා තැනට යන්න හදාන්නේ. භෞතික ආස්තිකත්වයේ ඉඳලා නාස්තිකත්වයට යන්න හදාන්නේ. ඒ වෙනකොට මොනවා කෙරුවත් අවුලක්. බොක්කි බබා ඉන්නකොට කලලේ මොනවා කෙරුවත් බබාට අමාරුයි. බබාට දෙන්න තියෙන්නේ එහෙම බොක්කේ එහෙම වැවෙන්න දෙන්න ඕනේ. ඒක තමයි හොඳම බ්‍රූණ පෝෂේ බ්‍රූණේ වැඩෙනවා. අත තිබ්බනේ කොයි පැත්තෙන් බකල් වෙයිද කියන්න බෑ. ආහන්නේ වගේ කිරිවදින ගොයමක් රකින්න කෙනෙක් වගේ දරුගබක් මගින කුලකාන්තාවක් වගේ ගැබ රකින්න ඕනේ මොනවත් කරන්න බෑ. හැලහැපිලි දාන්නත් එපා, හිත නරක කරගන්නත් එපා, රණ්ඩු සරුවල් කරගන්නත් එපා. ගැප් පෙරහැර පාන්න ඕනේ. එහෙම වැවෙනවා. ඉතින් ඒ නිසා මේක වාර්තාගත කරන්න නම් පුළුවන් ඔයටත් වැඩිය හොඳයි. නමුත් සෑහෙන දුරට වාර්තාගත කරලා තියෙනවා. නමුත් අර සමාජීය සාපේක්ෂව බලන්න යන නිසා නොමග යන්න ඉඩ තියෙනවා. මේක සතියට සාපේක්ෂව බලන්න සතිය දැන් ගන්න හදන්නේ අතට පාලනය. එහෙම යහපාලනට ඉඩ දීලා පැත්තකට. ඊළඟ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ තැන්පත් වී මා දැන් මෙතන ලෙස කයල් ලෙස සතියෙන් බලා සිටින විට උදර චලනයේ ප්‍රකට විය. පිම්බීම මෙනෙහි කරන විට රළු ගොරෝසු තද බර ගතියක් තෙරපෙන ගැස්සෙන ස්වභාවයක්ද විටක ඉදිරියට ඇදෙන තල්ලු වෙන ගතියක්ද දැනුණා. හැකිලීමේදී බරක් ඈඳුවක් මෙන් සැහැල්ලුවක් දැනුණා. මෙනෙහි කරන විට එන්න එන්නම ගොරෝසු ගතිය සියුම් විය. ප්‍රකට සියුම් ගතිය නිසා හිස් ස්වභාවයක් දැනුණා. එය ශාන්ත ස්වභාවයකින් යුක්තය. ශබ්දයක් ඇසුණු විට ශරීරයේම ගැස්සී යම් ශක්තියක් ශරීරයෙන් පිට වෙන බව දැනුනි. විනාඩි 35ක් 40කට පසුව වේදනාව මස්පිඩු මිරිකන කපන රත් වෙන ස්වභාවය දැනුනි. එලෙස ආසන්නව බලා සිටන විට වේදනාව පැතිරි තුනී වී මස්පිඩු සීතල වී යන ස්වභාවයක් වැටහුණා. නැවත විනාඩි 5ක් 10ක් තුල ඉස්සු ස්වභාවයක් දැනුණා. වේදනාව සංසිඳුණු නමුත් නැවතත් වේදනාව මතුවී નિરાයස්යෙන්ම සංසිඳ සංසිඳී කල්පනා නොකර ගන්න රාග, ලෝභ, මාන ආදී සිතුවිලි එනවා. මා දැන් මෙතන යයි සිතන විට සිතුවිලි කිහිප වරක් මතුවී බොඳ වී යයි. ඒවා ඉබේම ඇති වී ඉබේටම නැති වී යන බව තේරුණා. හිස් ස්වභාවය ශාන්ත පාරවන ගතියකින් යුක්ත එලෙස සිතින් බලා සිටීම පහසුවක් ලෙස දැනුණා. එතනයි. මේක අර මුල් කොටසේ තියෙනවා අරමුණේ ඉඳලා පාට සද්දයක් වෙනකොට ගැස්සෙනවා. ඊට පස්සේ කම්පන චංචල ශරීරයේ තියෙනවා දැනෙනවා. එහෙම නැත්නම් අරමුණු රාශි රාශියන ගතියක් තියෙන නිසා ආය සංසුන් වෙනවා ආයතර වේදනාව වෙනවා කියලා. ඉතින් මේ රචන ලියුපෙකන කැමැති නම් මම කැමැති ප්‍රශ්නයක් අහන්න අර විදිහට තමන්ගේ මූල කර්මස්ථානයේ පිටපැනපු ගමන් මේ ශරීරයේ ඇති වෙන තියෙන මේ කම්පණය එහෙම නැත්නම් මේ දැනෙන වෙනස්කම් දැක ගන්න ලැබීම සතියේ ආනිසංශයක්ද සතියේ දියුණුකමක්ද නැත්නම් සතිය වඩන්න බාධාවත්ද කියලා මට දැනගන්න. ඒ ආනිසංශයත් දෙට වැටෙනවා සර්. ඒ ලියලල නෑ එහෙම. ලියලා තින්නේ තරහකාරයෙක්ගේ මචරලින් ලියවිලා තියෙන්නේ. මේ දකින දකින දේවල් අපි යන ගමනට කටුකොලක් කියන. ආනිසංශයක් කියන එක මම සාදු කියලා පිළිගන්නවා. නමුත් අනිත් දවසෙත් බැලුවොත් අරමුණක් නැති වෙනකොට අපි සතිය ඉන්නවද නැති කියලා අපිට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඉඩක් නැහැ. අපිට යුගගා බලන්න ක්‍රමයක් නැහැ. අරමුණක් එනකොටම දන්නවා මෙතෙක් කියලා රතිය අරමුණක් නැතුව ඉඳලක් තියෙනවා. දැන් අරමුණක් ආපු ගමන් මම දන්නවා දැන් මේ අරමුණේ වර්තමානයේ ඉන්නේ. ඒ නිසා ඒ අරමුණ අපට නිමිත්තක් ඒ අරමුණ මේ හොඳ සතිමත් නිසා මේකට ලොකු සංශ පාවිච්චි කරනවා කියන ඉන්ද්‍රිය ප්‍රනීත වීම නිසා වෙනදත් ඕවා වෙනවා දැනෙන්නේ නැහැ. දැන් ආනපනිල සද්දයක් ඇහෙනකොටම ගැස්සිල්ලක් එනවා. ඒ වගේම කම්පන චංචල එනවා ආය නැති වෙනවා. හිතවිලි ගොජ දානවා ආය නැති වෙනවා. ඔක්කොම පොත් ලැබීමක් දැයි යනවා. ඉස්සර මේවා වුණා පොත් ලැබීමක් නැහැ. ඒ නිසා අපි දන්නේ බිස්නස් එක යන්නේ ලාභයටද පාඩුවද කියලා. දැනටත් පාඩුවට යන්නේ හැබැයි පාඩුව දන්නවා දැන්. තාත්තල් ගන්න දන්නවා. ඉතින් මේකට සාදර වෙලා භාවනා කෙරුවොත් ඒ යෝගාවචරයට තේරෙනවා අපි මෙතෙක්කල් භාවනාවට බාධායි කියලා හිතනකෝ හැම දෙයක්ම බාධකයක් නෙවෙයි සාධකයක් වෙනවා. ඒක නිසා සර්වචනාන්තේ සඳහන් කරනවා මේ දැනෙන ධර්තේ ගැස්සෙන ගති කම්පන චංචල පරිලාහ ස්වභාවයෙන් නම් ප්‍රිය නැහැ. ස්වභාවයෙන් මනාප නැහැ. නමුත් මේක ප්‍රමෝදයක් කරගන්නයි කියලා මේක. ඒක ප්‍රීතියට කාරණාවක් කරන මගේ තරම්ම සතිය පිහිටලා කයේ ඒකයි මට මේක දැනෙන්නේ. ඊට පස්සේ ඒක ප්‍රීතියක් පාටපත් වෙන නිසා සති සම්පජඤ්ඤයේ තියෙන බවට ලකුණක් පාටපත් වෙනවා. ඒකවල හිත පස්සද්ධ වෙනවා. මේ ඇවිස්සීද එක මත වෙන මේ කම්පන චංචල වෙන එක මත හිත අඩේ. දැන් සතිය තියෙනවනේ. කියලා පස්සද්දි වෙලා සුඛයක් ඇවිල්ලා ඒ කම්පන චංචල මත එහෙම නැත්නම් කියනවා මේ සර්කස් ගහද්දී හොඳට එකලස තියෙන හොඳට සමබර භාවයේ තියෙන හොඳට සමාධියක් එන්න පටන් ගන්නවා ඒක සමත සමාධිය වගේ නෙවෙයි බොහොම සෙල්ලක්කාර සමාධියක් ඉතින් ඒ නිසා අපි මේ පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයා කිව්වේ භාවනා කරලම නෙවෙයි වෙන්න පුළුවන් මොකද මේ භාවනාදී පැමිණෙන හැම දුකක්ම සිත දෙව්දුවකට වැඩියා කියලා හිතා ගන්නවා. මේ සතිය තියෙන නිසානේ අහුවෙන්නේ. නිසා අනිත් දවසේ ඒකට සාදර වෙලා යන්න ගියාට පස්සේ මෙව පිළිබඳව අපිට මුස්පේන්තු මනසකින් චෝදනා ස්වරූපින් කතා කරන්න බෑ. අපිට තියෙනවා මේ අනේ අපි යන ගමනට මල් පියලි වැටෙනවා වගේ. කම්පණ වෙච්ච නිසා මම දන්න මේ වෙලාව එන කම්පණ එන වෙලාවම දැක්කා. සද්ද ඇහුණා ඒ වෙලාවම දැක්කා. හිතේ වෙන රාග දෝෂ ඒ වෙලාවම දැක්කා. එතකොට මේක එහෙම ගියා. එනිසා ඒක ඉතුරු කරලා ගියමක් නෑ. නමුත් සතිය තහවුරු කරනවා. ස්ථාවර කරනවා. ඉතින් ඒ විදිහට බලන්න ගියාට පස්සේ අපිට පරියන්කේම ඕනේ නැහැ නේද? ওই විදිහට බලන්න ගියාම පරියන්කේම වෙන්න ඕනේ අපි හිටගෙන ඉන්න වෙලාවක, ඇවිදින වෙලාවක, බත් කන වෙලාවක, අත හොදන වෙලාවක තේරෙනවා මේන අරමුණු වලට මුස්පේන්තු මොනසින් බැලුවොත් ඒව කරදර තමයි. හැබැයි නෑ මේක මේ සතියේට මට ආහාරයක් ගොදුරක් මම මේක මත සතිය වඩන්න කියලා බැලුවොත් හැම කෙනාම ඉන්නේ මට සතිය වඩන්න වගේ. හැම කෙනාම කරන හැම කරදරයකින් මට සතිය වැඩෙනවා. මුස්පීන්තු මනසකින් බැලුවොත් මේ සේරම මල්ල වාතයක් නේ හැම වෙලාවෙම මට කරදර කරනවා. මටයි මේ ඔක්කොම කරදර කරන්න කියලා හිතන නිසා ලෝකේ නෙමෙයි කරදර තියෙන්නේ හැදිච්ච මනසට මේ සියල්ලම පණ තියෙන බවට ලකුණක්, නිින්ද කිල්ල නැති බවට ලකුණක්, සතිය තියෙන බවට ලකුණක්. මැරිච්ච මනසකට කියන්නේ අප්‍රමාදව අමතබදන් පමාදව මච්චනබදන් අපමත්තාන මියන්ති යේ පමත්තා යතාමතා කියලා කියන්නේ. පමාද වෙච්ච මිනිහා වඩා මලවිනියක් වගේ තමයි. ඒ මනසට මේ තේරම කරදර. මැස්සෙක් කැවුවත් කරදර. මතුරුවේ චාන්චු ගැවත් කරදර. මොකද එයා දන්නේ ඒක මේ සතියට ගොදුරක් කරගන්න. ඒක ලේසිත් නෑ. අපි ඔය දැන් මේ කතා කරන කාරණාව එච්චරම ලේසි දෙයක් නෙමෙයි තේරුම් ගන්න. එනිසා මේ තේරුම් ගත්ත දේ නැත්නම් චින්තාමේ වශයෙන් වැටහිච්ච දේ සාක්ෂාත් කරන්නේ වෙනකන් පුළුවන් තරම් භාවනාදී වෙත පැමිණෙන සියල්ලම සිල් දෙව්දුව ගෙට වැඩියා කියලා බලන්න හැබැයි ගින්න ගන්න එපා ඒගොල්ලෝ. මේ වරෙන් අරෙන් වරෙන් කියලා ආවඩ ආයිෆෝන් කියලා ගින්න ගන්න එපා. එන දේ. එන දේ ප්‍රති කිහිප කරන්නත් එපා. මේ හැම දෙයක්ම කර්මස්ථානාචාරිවරයෙක් වෙනවා. ඊට පස්සේ අපිට උලංගෙනුත් කමඨාන සුද්ධ වෙනවා. අවුවෙනුත් කටහන් සුද්ධ වෙනවා. වැසෙමුත් කමඨාන සුද්ධ වෙනවා. එන දේ එන්නේ පණිඩයක් දෙන්න. ඒ නිසා මීට පස්සේ යන දවසට භාවනා කරන්න යන්න ඕනේ. හැකිය කියම් වෙලාවම හරි මූල කර්මත්තානේ තියාගෙන ඉන්නවා. හිත පිට ගියානේ අත් දෙකට වේදනාවට හිතවිල්ලකට එතකොට හිත ගැස්සුණානේ කමන්නේ ඒකත් ධර්මතාවයක් මම මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් හිත නරක කරගන්න එපා ඒක ගිහිල්ලා ආපහු වෙලා මූල කර්මස්ථානෙට ගිහින් යන්න පටන් ගන්න එතකොට අර මූල කර්මස්ථානයේ සහ අතිරේක අරමුණු අතර තියෙන වෙනස පොඩ පොඩ අඩු වෙන්න පටන් ගන්නවා ඉස්සර මූල කර්මස්ථානේ විතරමයි සුදු අනිත ඔක්කොම කළු පාටයි කියලා නේ කියන්නේ. දැන් නෑ ඒක ආවත් ඇඩිය ගණන් ගන්නෑ. නැවත මූල කර්මස්ථානට ආව ලොකු සතුටකුත් නෑ. ඒකට ඒ කොයි එකක් නිකන් ගංගානංගක වැලිසලාවක තියෙන වැලියට වගේ වෙනවා. කොයි වැලියටෙත් එකයි. ආහනේ විදිහට එන්නේ එන්නේ මේක තල තුනා තත්ත්වකටපත් වෙනවා. පත් වෙන්න තමන්ගේ මේ වාර්තාව ලියපු කෙනා වතින් තමන් මතක තියාගන්න තියෙන්නේ මෙවුවා දකින්න එක හොඳයි පොත් තබා ගැනීම හොඳයි ඒක මම සාක්ෂයක් කරගෙන සති සම්පජඤ්ඤේ වඩන මිස චෝදනලා ඉස්සුවට දාන්නේ ඉත්නරක් කරගන්නේ කාලකන්නිකමක් කියලා හිතන්නේ කියලා වැළුවොත් ඔය පුද්ගලයාගේ පෞරුෂත්වයේ රුචි අරුචිකම් වල කර්ම ශක්තිය වල සෑහෙන වෙනසක් සිදු කරන්න පුළුවන්. වේද එහෙම දෙයක් වේද නැත්නම් පරණ මොහොත තාලෙම අහන විදියම කර තියන්නේ ඉතින්. ඒ වෙනසක් වෙයි සෑහෙන. එහෙම වේවා කියලා අපි යනවා. එහෙම වේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ වශයෙන් මා කරන්නේ පිම්බීලා හැකිලීමයි. පිම්බීම හැකිලීම මෙනෙහි කළෙමි. මුලදී පිම්බීම හැකිලීමේ ස්වභාව ලක්ෂණ වෙන් කර හඳුනාගත හැකිවද්ද ටික වේලාවකින් පිම්බීම හා හැකිලීම යන දෙකේ ගති ලක්ෂණ වෙන් කර හඳුනාගත නොහැකිසේ දෙකම සමසේ වැටහේ. තවදුරටත් භාවනා කරන විට පිම්බීම හැකිලිම සියුම් වී නොදැනී ගොස් සියුම් පිරිමැදීමක් පමණක් ඉතිරි වේ. මුළු ශරීරයම ඉදිරියට පස්සට පැද්දෙන වරාන් ඇතුළේ තියෙන ඔංචිල්ලාවක් වනසේ ස්වභාවයක් වැටහුණා. කයටත් සිතටත් විශාල සතුටක් සැහැල්ලුවක් දැනුණා. සමහර පරයන්කවලදී පිම්බීම හා හැකිලිම සියුම් වී නොදැනී සංසිදී යන විට ශරීරයේ ඇට කැඩෙන්නාසේ දරුණු වේදනා මතුවේ. වේදනාවට සිත යොදා වේදනාවක් යයි මෙනෙහි කළමි. වේදනාව රළු වී ගොරෝසු වී වැඩි විය. දිගටම මෙනෙහි කර මින් සිටිය විට විසිරී පැතිරී තිබුණු වේදනාව එකතු වී සියුම් වී කුඩා වී ශරීරයෙන් ඉවත්ව ගියේ. සිතටත් කයටත් විශාල සතුටක් සැහැල්ලුවක් දැනුනි. ඕනෑම දරුණු වේදනාවක් වුව සංසිතී යන බව වැටහිනි. වේදනාව මුල මැද අග බැලිය හැකිය. වේදනාවේ මුල ඊටාම සියුම්ය. මැද රළුවේ ගොරෝසුය. අග සියුම්ය. ප්‍රශ්නයේ දෙවෙනි කොටස සක්වන වම දකුණ යයි භාවනා කරද්දී මුලදී වම තබන විට පොළවේ තද ගතිය, සීතල ගතිය, යටිපතුලේ උණුසුම් ගතිය, සිනිඳු ගතිය, විලුඹ සිට තද ගතිය ඇඟිලි දක්වා ගමන් කරන විට වමට සමාන්තරව දකුණු පාය ඇදේට යන ගතිය තරාදියක් මෙන් ශරීරයේ බර වම් පායට දකුණු පායට මාරු වන බව වම තබන විට විලුඹ තුලින් වේදනාවක් මතු වී විසිරී යන බව ආදී ඊටමත් හොඳින් වැටහුණු නමුත් වම දකුණට දකුණම විනාඩි 30ක් පමණ දිගට කරන විට එහාට මෙහාට ඇටසැකිල්ලක් ගමන් කරනාසේ පාළු ගතියක් වැටහුණි. නමුත් මා ඇවිදින බව දන්නා සතිය හොඳින් තිබින. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය වේවා. يعني උපදේශයක් කියලා පොදු උපදේශයක් මිසක් ප්‍රශ්නයකට තුඩු දීලා නැහැ. සක්මනේ පරියන්කේ සංසන්දනය කරලා බැලුවොත් සක්මනීදී මේ වම වම වශයෙන් දකුණට වෙනස් වෙන හැටි දකුණ දකුණ වශයෙන් වමට වෙනස් වෙන හැටි බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. අන්න ඒ පාඩම සක්මන්ටත් සක්මනේ පාඩම පරියන්කටත් ගන්නකොට මට ඉස්සල්ලා ආස්වාද ප්‍රසවාසයේ වෙනස වැටුණා පස්සේ නැති උනායි කියලා ලිව්වට ඒ වැටෙන වෙලාවේ වෙනස්කම් දෙක ලියන්න පෑනේ තින්ත තිබිලා නැහැ. ඉවසීමක් තිබිලා නැහැ. ඒක අත්‍යවශ්‍යයි. ඒකෙන් තමයි කතාව පටන් අරගන්නේ. ඒ නිසා අපි ආරම්භයේදී මේ ආස්වාස මෙහෙම ප්‍රසවාස මෙහෙම කියලා වෙනසක් තියෙනවා කියලා ලියලා නැතර වෙන්න එපා. මොකද්ද වෙනස කිව්වොත් තමයි අපි දන්නේ අපි මේ බලන කණ්ණාඩි දෙක සුද්ධ කරලා දැහැට දාගෙන තියෙන්නේ. නැත්තම් තිබුණු තාලටම දාගෙනද කියලා. නැත්තම් ඇහි සුද්ධ තියෙනවද නැත්තම් කැටරක් කපලාද කියලා හොයන්න පුළුවන් වෙන්නේ අර පේන වෙලාවේදී වෙනස දැකීමෙන් තමයි. ඒකෙන් තමයි මේ ආයුධේ පොඩ්ඩක් ගාලා ගන්නෙ. තියෙනවා කියලා කිව්වට තියෙනවා කියලා ඒ පැත්තට යොමු වීම හොඳයි. නමුත් අපිට තොරතුරු දෙන්න ලෝභ ගතියක්, ඊර්ෂ්‍යා ගතියක් පේනවා. එහෙම ඊර්ෂ්‍යා ලෝභ නැතුව තොරතුරු දෙන්න අනිත් කඩිය කියලා තියෙන එක හරි කියලා තියෙන එක අහගෙන ඉන්නකොට තේරෙනවා පුළුවන් තරම් sannivedanayak වෙලා තියෙනවා ඉතින් මේ වගේ අර අරමුණු සමීප වෙන්න සමීප වෙන්න අරමුණේ ක්‍රියාශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා අරමුණෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අරමුණ ස්ථිර සුඛ සුබ තත්ත්වයටපත් වෙනවා එනිසා ඉස්සෙල්ලා ඈතින් තියෙද්දී හරි අල්ලගෙන ඊට පස්සේ පුළුවන් තරම් අරමුණ සමීපව නිරීක්ෂණය කරනකොට මේ අරමුණ නම කියන තරම්වත් නතර වෙන්නේ නැතුව හැඩතල මාරු කරන හැටි ස්වභාව ආකාර දර්ශන රටහන් ආකාර මාරු වෙන හැටි උගදෙනෙක් හිතනවා මේ සතිය ගැටලයි කියලා. ඒ නිසා තාම සමීපව බලනකොට අරමුණේ නම කියන්නේ ඉස්සලා අරමුණ වෙනස් වෙනවා. ඒ තරමට මේක උත්සන්න කරලා බලන්න. ආසන්න කරලා බලන්න. ඒක වෙන්නේ පටන් ගන්නකොටම නෙවෙයි. පටන් ගන්නකොට අරමුණත් එක්ක ඈතින් තමයි ඇසුර පවත්න්නේ. ලං වෙලා බලන්න බලන්න බලන්න ක්‍රියාශක්තිය වැඩි වෙනවා. එතකොට සතිය කැඩෙනවා සමාධිය කැඩෙනවා වගේ කියලා හිතන නෑ කැඩෙනව නෙවෙයි හැටි අරමුණට ලං වෙනකොට වේගකම් වෙනස් වෙන කදී පරිණාමයේ විපරිණාමයේ රූපාන්තරණය වැඩි වෙනවා අන්න ඒකටයි මේ භවනා වෙන්න හදන්නේ අන්න ඒක දක්නාසුලුව වැඩි වෙලාවකුත් ඉන්න පරියන්කේ දක්මනේ ඒ වගේම බලන අරමුණ සමීප උත්සන්නව ආසන්නව බලන්න කියලා කියත හැකි පොදු උපදේශයක් විදිහට. ගරුතර ස්වාමින් වහන්සේ වෙත ඊට යටහත් පාත්ව දන්වමි. පරයන්ක භාවනාවේදී යෙදීමේදී ආශ්වාසය සහ ප්‍රශ්වාසය තුනී වී යාම ඇතු වී විට ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි එය නොබලා සිටිය හැකි විය. ඒ අවස්ථාවේ ආශ්වාසයෙන් හෝ ප්‍රශ්වාසය නොතිබුණි. නමුත් ඊ타මත්ම අවදිව සිටි බව තේරිණි. ශබ්ද සහ වටපිටා ඇසුණද ඒට හිත නොගියේය. හිස් අවකාශයේ පමණක් සෑහෙන වේලාවක් එම ඉරියව්වේම සිටියේය. සාමාන්‍ය අවස්ථාවලදී එන සිතුවිලි දන්න නොදන්නා රූප කිසිවක් තිබුණේ නැත. ඒ පහසු සුවදායක විය. සෑහෙන වේලාවකින් සමහර විට නැවත ආශ්වාසය දැනුණද වාර දෙකකින් පමණ ආශ්වාසයේ පමණක් දැනුනි. බොඳ වීමෙන් නැති වී නැවත පෙර තිබූ හිස්තන්ට යා හැක. ශරීරයේ අත්පා ආදී කිසිවක් වෙන වෙනම නොතේරේ. මේ අවස්ථාවේම තවදුරටත් සතියෙන් සිටීම කළ යුතුද උපදේශක් පතමි. සක්මන් භාවනාවේ මුලදී පාද වෙන් වෙන්ව දැනුණද පසුව ඇවිදීම පමණක් තේරේ. ඇවිදීමේදී ස්පර්ශය ඉදිරියට යෑම නැවතීම හැරීම තේරේ. එහිදී පරයන්කයට වඩා ඉක්මනින් හිත පිටගොස් සාමාන්‍ය සිතුවිලි වලට යයි. පරයන්කයේදී සාමාන්‍ය සිතුවිලි වලට නොයන අවස් ආස්වාසයට හිත යයි. පරයන්කයේදී සාමාන්‍ය සිතුවිලි වලට නොයා ආස්වාසයටම හිත යයි. උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඇත්තටම සමාධියට නැත්තම් සක්ම පරියංකයට බර සක්මනේදී චරාර එකෝදි වෙන එකඟ වෙනතාවයක් නැති බව ලියවිලා තිනවා. ඒ විස්තර කරලා තිනොත් හරි නැත්තම් විස්තර කරලා තියෙන දේ බොහොම තාත්විකයි. කෙසේ නමුත් පිට ගියාට කමක් නැහැ පිට ගිය බව දන්නවනේ. සක්මනේදී පිට පිට ගිය කියලා දන්නවනම් ඒකේ මේ නොදැනුවත්කම නැහැ හිතන්නේ. ඒකට වෙච්ච වැරදි ප්‍රමාණය දන්නවා. ඒකට අපිට කොච්චරක් ඉවසන්න පුළුවන්ද? නැත්නම් ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරනවා පමාදේන කම්පතිති සති බලං කියලා. හිත තක්මන් කර කර ඉන්නේ ඉන්ඩෝනේ නම් වම දකුණ. නමුත් මෙහා තත් දෙකට ගිහිල්ලා වේදනාවට ගිහිල්ලා හිතට ගිහිල්ලා අප්‍රමාදේ නෙවෙයි හිත තියෙන පමාදේ. නමුත් මේකට සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා අහනවා සාරිපුත්තු ස්වාමීන් පමාදේන කම්පතිති කම්ප වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නැත්නම් පශ්චාත්තාප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. ඊට පිට ගියා මෙතෙක් කල පිට ගියා. දන්නෙත් නෑ දැන් අඩු ගන්න පිට ගිය බව දන්නව. ඒ නිසා දැන් අපිට පුංචි කාරණාවක් තියෙනවා සතුටු වෙන්න. දැන් අපේ හිත යන්නේන තැන පොත් ලැබීමක් කරනවා. ඒක පිළිබඳව දැනගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. හිත මේ පාර පෙන්ලා ඉර ඇඳලා මේකෙ දිගේ ඵලයන් කියලා ගියද්දී කියද්දී හිත මේ විදිහට යනවා යනකොටම දැන් දන්නවා. ගියාට පස්සේ තමයි දන්නවා. මෙන්න මේ හිත පිට යන වෙලාවේදී හිත පිට යන බව දැනගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද නැත්නම් භාවනාවට සහයෝගයක්ද භාවනාවට ආරියාදුවක්ද කියලා ඇහුවොත් මේ ලියන එක්කනාගේ මතය මොකද්ද කියලා දන්නවනම් මම සතුටුයි. කැමතිනම් මේ මේ ලියපෙකනා ඉදිරිපත් වෙන්න කැමතිනම් හිත පිට යාම දැන ගැනීම සහයෝගයක් භාවනාවට. ඒ කියන්නේ Tamanට කම්පාවක් නැහැ. නැහැ. චංචලයක් නැත්තම් ප්‍රධාන ලාභය තමයි ආපහු එන ගමන බලන්න පුළුවන්. පිට පිට ගියා කියලා කම්පා වෙච්ච එකනට කවදාකවත් වැරදිච්ච තැන ඉඳලා අරමුණට එන මාර්ගේ පේන්නේ නැහැ. මොකද හිත කිනි කන වැටලා තියෙන්නේ. හිත පිට ගියාට පස්සේ කමක් නැහැ. මම කියලා නෙවෙයි ගිහිල්ලා ඉන්න දැන් ඉන්නේ සත් එකද වේදනාව හිතුවිල්ල හරි. දැන් මෙතන කොහොමද දැන් ආනපණ්ඩ යන්නේ? ඔන්න ආපහු එන ගමන තමයි නිබ්බාන ගාමිනී පටිපදා කියලා කියන්න පුළුවන්. ඒකට අපිට කියන්න බැරි අපි මේ පිට ගියයි කියලා ඊතයත් බඳගෙන කනපින්දම් ගන්න ගියාම අලිමදියට හරක් කියලා ඒ පශ්චාත්තාවේ තමයි කෙලෙසයක් වෙන්නේ. පිට පිට ගියාට නොසැලී ඉඳ ඉඩක් බුදුහාමුදුර අපිට පෙන්නනවා. සාරිපුත්‍ර සාංශෙ පෙන්නනවා. පිට පිට ගියාට සීල කැඩලා නැහැ. සද්ධාව කැඩලා නැහැ නේ. හොඳට බැලුවොත් සතිය කැඩලත් නැහැ. ඉතින් ඒ තුනනේ අපේ වගේ කීමකට වැටලා තියෙන්නේ. හිත පිට ගියා පිට ගිය බව දන්නවා. දැන් උකට කෙලෙසයක් දාන එක තමයි මේ අපිට හිතසෝ පිනිස වගේ මායя අපට ගෙනත් දෙන පෙර ගොඩ පෙරත් ගෝරුකම. සාහිත්‍ය සංස්කෘතියනෝ ඒක ගණන් ගන්න එපා. ඒක ඔබේ නෙවෙයි. හිත පිට පළච්චාවයි නොසලී ඉඳ ඉඩක් තියෙනවා. ඒක මේ විපස්සනා ලයිසන් එකක් ඒක. විපස්සනා ලයිසන් එක උඟ දෙනෙක් කැමති නෑ. උඟ දෙනෙක් කියන්නේ මේ හිත පිට ගියාම පශ්චාත්තාප වෙන්න ඕනේ. මේ සදාචාරය කැඩෙනවා. ඒක හරි සෞතුයි. ඉතින් කෙලෙසේ කෙලෙසේ බව දැන ගැනීම කෙලෙසයක් කියලා උඟ දෙනෙක් හිතනවා. සාරිපුත්‍ර සාංශ කියනවා කෙලෙසේ කෙලෙසේ බව දැන ගැනීම කුසලයක්. ඒ කුසලයේ තියෙනවා නම් පිට ගියයි කියලා සන්තු කනගාටු වෙන්නේ නිසා Tamanට මේ දැන් අන්තිම අකුසල් තැන නැත්නම් අපිට කෙලෙස් සහිත තැනක ඉඳලා කෙලෙස් නැති තැනට එන පාරක් තියෙනවනේ දැන්. ආහන්නේගේ විස්තරය කියන්න පුළුවන් නම් එච්චර හොඳ සාහිත්‍යයක් මුළු ලෝකෙම නැහැ. ඒක නියුරෝ සයන්ටිස්ලා හොයලා තියෙනවා පීවර දෙකකින් තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා. සර්වඥාන්සේ පෙළඹෙකින් පීවර හතරක් පෙන්ලා දීලා තියෙනවා. තාම කිසිම රිසර්ච් එකක් ඒ පැත්තට යොමු වෙලා නැහැ. ඒ කියන්නේ නැහැ කියන්නත් බෑ. ඔය නියුරෝ සයන්ටිස්ලාගේ රිසර්ච් එකක් තමයි. රිසිලියන්ස් කියලා කියනවා. ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට යෝගාවචරය දාලා එයාට කියනවා ඔයා මේ ආනපානෙ ඉන්න ඉන්නකොට සද්දයක් අසනවා. ඒක පාටම මැෂින් එක ඇතුලේ ඉඳද්දිම අස්සලා යගේ මොළයේ કોઈ සද්දහන අන්තේ කොහොමද ඒකට ප්‍රතික්‍රියා කරන්නේ? මෙතෙක් තිබුණ සමාධි අංශේ කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ඒ සද්දෙන් වෙන කම්පාව ගණන් නොගෙන ආයතන සමාධි තැන්ට එන්න කොච්චරද මොකද්ද වැඩපිළිවෙල කියලා බලලා තියෙනවා. ඒක අපිටයි එකක් නෙවෙයි. අපිට මේ දැනගන්න පුළුවන් ලෑස්තිලා ගියොත්. ඒ සඳහා කම්පන නොවි ඉන්න ඕනේ. කම්පන නොවි ඉඳලා බලනකොට මේකේ වැද්දගත්ම දේ තමයි වැරදි තැන ඉන්නකොට වැරදි තැන ඉන්නවා කියලා දන්නේ. එච්චර වටිරටයක් මනුස්ස ජීවිතේම නැහැ. ලෙඩේ මොකද්ද කියලා දැනගන්න එක තමයි සෝවීමේ පළවෙනි පියවර. අපි ධක්කුමුක්කු වෙලා රෝග ලක්ෂණ වේදකම් කරන්න ගියාට ඒක වේදකමක් නෙවෙයි. රෝගී ඉඳගෙන දැනගන්න මේ රෝගී රෝග කාරකයා මෙයා. රෝග ලක්ෂණය මේක. යෝග ලක්ෂණ දෙන ඉලායි කටවහන්න. දැනගන්න නම් එතෙන්දි කලබල වෙන්න නරකයි. ඒ ඒ තමයි චතුරාර්ය සත්‍ය බුදුරජාණන්සේ පෙන්වන්නේ නිසා අපි භාවනා කරනකොට අපි කලබල ඉල්ලන්නේ නැහැ. කාදරට ප්‍රාර්ථනා කරන ආපු වෙලාවේ කම්ප නොවි ඉන්න පුළුවන්ද මට මේ ආර්ය පරිශ්‍රණි කරගන්න. එතකොට අපිට ආපහු නිවස බලාගෙන ආපහු ගමන තියෙනවනේ. කරදිත අනාරක්ෂිත තැන ඉඳලා ආරක්ෂක තැනට ඉතින් මෙතන ඉන්නකොට තමයි දන්නවනේ මගේ ආරක්ෂක තැන කොහොමදත් මං වෙන්නේ පොරොත්තු වෙනවා කියලා නිවන තමයි එතන. මං ඉන්නේ නරක තැන. හැබැයි මට ආරක්ෂක තැන තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. එතකොට මේ මනස නිවන නොලැබුවත් පෙරණමිති පෙරණිමිති පේන්න පටන් ගන්නවා. මට තියෙනවා ආනපනේ. ආනපනේ මං කොච්චර පිටපිට ගියා කියලා කනගාටුවක් නැතත් ආනපනේ කවදාවත් මාව අතහැරලා දාලා යන්නේ නැහැ. බුදුහාමර අපට අඳුල්ලා දීලා තියෙන අරමුණ අතහැරලා දාලා යන අරමුණක් නෙවෙයි. ඒ නිසා නොමනා තැන ඉඳගෙන හෝ මට ආනපාන මේ අතේ දුර තියෙනවා. අස්පනා අපිට තියෙනවා කියලා දැනගෙන එමීට මේකට එනවනම් ඒක විස්තර කරන්න පුළුවන් නම්. අර කේන්තියක් ගිය වෙලාවේදී කේන්ති වෙන්නේ නැතුව කාය දුෂ්කරිත වචී දුෂ්චර්ත කරන්නේ නැතුව ඔය කේන්ති නැත්තන්ට එන හැටි. අර අධික කාමයක් තිබිලා මම කාම මිත්‍යාචාරය කරන්නේ නැතුව විතික්‍රමණය කරන්නේ නැතුව ආය කාමෙන් නැත්තර දක්වා එන එක ඉච්ච ලස්සන රචනා නෑ ලෝකේ. මොකද හුඟදෙනෙක් කියනවා මේ කාමයේ ගැන කතා කරන එක කෙලෙසයක්. ද්වේෂය ගැන කතා කරන එක කෙලෙසයක්. ඒ කිය එහෙමනම් කවදාකවත් ඒක යටපත් කරන්න පුළුවන් නැති කරන්න බෑ. නැති කරන්න එයත් එක්කම වැඩ කරන්න ඕනේ. ඒක නිසා ඒ කලබල වෙච්ච වෙලාවක කම්පන කරන්නේ නැති වෙන එක පළවෙනිම සුදුසුකම තපසේ ඊට පස්සේ එතනින් ආපහු තමන්ගේ මූල කර්මත්තාන්ට ආවද කියලා කියන්න පුළුවන් නම් එන පාරේ එනකොට මූල කර්මත්තානේ කරදර වෙලා නැත්තම් ගුරු පඬිස්වාංශ අපිට සාතිකයක් දෙනවා වෙච්ච සිද්ධියෙන් කෙලෙස්සලා නැහැ තියෙන කෙලෙස් ඔක්කොම අවශ්‍ය වෙලා. එනකොට මූල කර්මස්ථානේ ඇවිසිලා නම් හිත නරක වෙලා තියෙනවා නම් ඒ ප්‍රමාණ කෙලෙස් එනවා. ඒක මේ ඊයේ කෙලෙස් නෙවෙයි. අම්මා බාප්පා කෙලෙස් නෙවෙයි. මේ වැඩේ වැරදියට අසාර්ථක විදිහට හසුරුවපු නිසා ඇතිවෙච්ච කෙලෙස්. ඒ නිසා එතනමයි කෙලෙස් හටගන්නේ. එතනමයි කෙලෙස් නිවෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය තමයි පළවෙනි උසුසුකම තමයි මේ වුණාට කලබල වෙන්නේ. පායක නෙමෙයි සදාචාර කියන්නේ කලබල වුණා කියලා මොකක්වත් වෙන්නේ කලබල වෙන්නේ නැතුව ආපහු එන පාර බලන්න. ඇවිල්ලා බලන්න එනකොට ආනපානේ සනසිලාද ඇවිස්සිලාද කියලා. ඒක කියන්න පුළුවන් නම් කායිකවත් කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ. මම තේරෙන පටන් ගන්නවා මේ මොකක්වත් හානියක් වෙලා නැහැ කියලා. පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන භාවනාව කරගෙන යමි. මට ආශ්වාසය සිසිල්වත් ප්‍රශ්වාසය ඉතා දිගුවත් වැටහුණි. ටික වේලාවක් ගොස් ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යන විට මට ආශ්වාස ප්‍රශ්වාස කෙටියෙන් දැනේ. එවිට මගේ සිතින් මගේ කය දෙස බැලුවෙමි. කය දෙස බලාගෙන ඉන්න විට හිස තද වෙන ගතියක් තේරේ. හිස උඩ මහා බරක් තියනා වගේ දැනේ. ප්‍රශ්වාසයේදී මුළු ශරීරයම පහළට කඩාගෙන වැටෙන වාගේ දැනේ. එම පහළට කඩා වැටීම සිදුවන්නේ රිද්මයකට අනුවයි. තවද මම කොයි මොහොතේ හෝ මගේ සිතින් කය දෙස බැලුව විට මගේ හිසේ තද ගතිය දැනේ. මෙය භාවනාවෙන් ඉන්න විටදී නොවේ. පහදා දෙන්න ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. මේක නම් මේ භාවනාවේ ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කිව්වොත් උත්තරේ තියෙනවා එතන. මේ භාවනා ඉන්න වෙලාවේ නෙවෙයි කියලා ලියලා තියෙනවා. ඒ නිසා මම දැනගන්න කැමති මොකද්ද මේ භාවනාවේ ඉන්නවා කියන එකේ නැතුව ඉන්නවා කියන එකේ දෙකේ වෙනස. මේ ලියපු කෙනාගේ කතාවෙන් මහන්ඩ හම්බ වෙනවනම් හොඳයි. වෙන වෙලාව වෙන වැඩක ඉදිලින්න වෙලාවට මම නිකන් මගේ හිත ගැන මෙහෙම හිතට හිත ගැන බැලුවම තමයි මට එහෙම දැනෙන්නේ. මොකද්ද නිකන් වගේ කියන්නේ? නිකන් කියන ඒ වෙලට ආස්වාස් ප්‍රසවාස ගැන බලන්නේ. ඒ කියන්නේ ආස්වාස් ප්‍රසවාසයේද භාවනා කියලා ගන්නෙ. ඒ ආස්වාස් ප්‍රසවාස වෙලාවට එහෙමයි මම නෑ නෑ මං කියන්නේ දැන් භාවනා කරන්න නැති වෙලාව කියලා කියන්නේ ආස්වාස් ප්‍රසවාස නොකරන වෙලාවද? ඔව් මම වෙන වැඩකට කොයි වෙලාවෙද අප්ප ආසස් ප්‍රසස් නොකර වෙලාවට <laughs> එක විශේෂයෙන් බලන්නේ ඒ දෙස ඒක කටදී බොරු කිව්වා දිය බොරු කියන්න බෑ ආසස් ප්‍රසස් නොකරන වෙලාව භාවනා නොකරන වෙලාව ඒ කියන්නේ මැරෙන්නේ <laughs> කොත්තනක හරි කොයි පොතක හරි ලියලා තියෙන මේ ආසස් ප්‍රසස් බැලීම පමණයි භාවනාව අනික් කියලා භාවනා නැහැ කියන එක මුතු උපන් හැම කෙනෙක්ම ආසස් ප්‍රසස් කරනවා කාටවත් ඒක නැති කරන්නේ භාවනා කෙරුවත් නැතත් දැනගෙන කෙරුවත් නැත්නම් නිින්දෙදිත් වතුර යට හිටියත් ඕකම තමයි හොයන්නේ. ඒ නිසා මේ භාවනා කරන වෙලාව සහ නැති වෙලාව කියන එකේදී භාවනා කියලා අඳුනගෙන තියෙන මොකද්ද කියන තැනට ප්‍රශ්න යොමු කරන්න හදන්නේ. නිසා මොකද්ද භාවනා කියලා හිතන්න. ආස්වාස් ප්‍රාසස් ගැන ඒ දෙස බැලීම තමයි මම දැන් මම කියන්නේ ඒක නෙමෙයි භාවනා කියන්නේ. අපි මේ සත්‍ය පටන් ගන්නකොටම මේ වැඩමුළුවේ මොකද්ද කියලා පටන් අරගන්න. සතිය ගැන. ඈ? සතිය දේශනාව. එන්නේ. සතිය දේශනාව. ඔව්. ඒකට සතියයි භාවනාවයි දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? සත්‍යමත් ආස්වාස ප්‍රාසස දෙස බැලීම. අපි එකට ආනපන සතිය කියනවා. සත්‍යමත් ආස්වාස ප්‍රාසස කියනවා ආනපන සතිය කියනවා. ඒකයි භාවනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? මම දැන් මම වෙහෙස කරනවා කියලා හිතෙන්නේ. නමුත් මේක පුත්තු කරගත්තොත් කාටවත් ලාභ නිසායි මම මේ පිටිරම තියලා එනගෙන එනගෙන යන්නේ. නිසා මේ පරියංකය අල්ලගෙනයි මේ කතා කරන්නේ. ඉඳගෙන හුස්ම බලන එක හුස්මට හිත පිහිටපු වෙලාවේ භාවනා කරනවා. ඉඳගෙන හරි කරන හුස්මට හිත පිහිටිය නැත්නම් භාවනා නෙවෙයි. ඉඳගෙන නැගිටතර පස්සේ භාවනා නෙවෙයි කියන රාමුවක තියන වෙන්නද කියලායි මට හිතෙන්නේ ඔය පටලවිල්ල තියෙන්නේ. ද එහෙම නැත්නම් මේ භාවනාව කියන එක මොන විදිහටද අර්ථකථනය වෙන්නේ මම භාවනාවෙන් පිට කියන එකේ මොකද්ද කියවෙන්නේ එතකොට සක්මන් කරන එක භාවනා නෙවෙයිද එදින්දා ජීවිතේ වැඩ කරනකොට භාවනාව නෙවෙයිද ඒ නිසා අපි සතිය කියන වචනේ පාවිච්චි කරොත් ওই භාවනා කියන වචනේ පොඩ්ඩක පැත්තක තියලා මම හිතනවා හරිය ලේසි වෙනවා කමඨාන් සුද්ධ කිරීම. ඒ සතිය කියන වචනේ අර ගන්න වැඩගෙන සමාධිය කියන පැත්තේ පැත්තක තිබ්බ ගමන් ඒ නරක නිසා නෙවෙයි. අපි මේ මේ තරගයේදී ඒක තහනම් වචනයක් කරගන්න. ඉතුරු ටිකෙන් කතා කරුවොත් සතියෙන් නැති වෙලාව භාවනා නෙවෙයි කියලා කියතයි. ඒකත් අපි හිතලා කරන කන්නේ තමාට සතියෙන් පරියන්කේ ඉඳගෙන ආනපනින්න කොට සතිය නැති වෙන අවස්ථාවල් එනවා. ඒක නිසා කොයි වෙලාවක හෝ ඉරියව්ව මොකක් වුණත් පරියංකේ ධක්මනේ දිනදා වැඩ තමයි භාවනාවෙන් තොර වෙන කාලයක් විශේෂයෙන් මේ වගේ වැඩමුළුවක ඉන්නකොට දාන්න හැදුවට අපි හිතට එහෙම දෙයක් නැහැ අපි කොයි දේ කරනකොට සතියෙන් කරනවා හැම එකම භාවනාව තමයි. නිසා සතියෙන් පිට අවස්ථාවල් ඕනේ තරම් තියෙන බුණා ඒත් අපි උත්සාහය තියෙන තාක්කල් අපි මුළු වැඩමුළුවම සතිපට්ඨාන වැඩමුළුවලක් මුළුවක් නම් සතියෙන් භාවනාවෙන් තොර වෙලාවක් කියලා එකක් නැත්තේ. ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් තරම් එක භාවනාවට දාගන්නවා කියන තහනම් වචනේ සතියට දාගන්න ඕනේ. ධිකයටම සතියට දාගන්න ඕනේ. ඒ නිසා මේ වාක්‍ය අපවසට කියවන්න මාත් මට මේ අපි එතෙන් යන්න ඕන පොඩ්ඩක් විස්තර කරන්න. මම මේ වෙලාවේ සතියෙන් භාවනා වෙන්න වෙයි හිටී කියන වාක්‍යය පහලට කඩා වැටීම සිදුවන්නේ රිද්මයකිනි. තවද මම කොයි මෙහෙතේ හෝ මගේ සිතින් කය දෙස බැලුව විට මගේ හිසේ තද ගතිය දැනේ. එය භාවනාවෙන් ඉන්න වෙටදී නොවේ. ඔව් එතකොට අපි හිතමු අර ප්‍රශ්නේ අපි අමතක කරා නැත්නම් විසඳුවා ඉවර කරයි කියලා. එතකොට හිතේ බරගතියක් දැනීම සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක් කරදරද? සතිය තියෙන බවට ලකුණ. ඔව් ඒතර මේ ලියලා තියෙන ටිකක් අරියාදුවට වගේ. කීම කියනකොට පේනවා මේ භාවනා නොකරුවත් කය දිහා බැලුවොත් ඔළුවේ බරක් තියෙනවා. සතුටු වෙන්න පුළුවන් ඔළුව ඇතුලේ මොනවද තියෙනවා. ඒ කියන්නේ හිස් නැහැ. ඉතිකක්වත් තියෙනකොටත් මට ලොකු සතුටක් වෙනවා මේක ඇතුලේ මොනවද තියෙන්නේ බය. දැන් මට බයිනේ උන් ඔක්කොම බයිනේ ඔය ඇතුලේ මොකක්වත් නැහැ උඹේ කියලා. නෑ ඇතුලේ තියෙනවනේ ඒක නිජකක්ම වෙන්නේ. ඉතින් සතිය තියෙනකොට ඔච්චරයි අපිට හම් වෙන්නේ. සතිය තියෙනකොට ඔළුව තියෙන බඩ බරක් තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් කියලා ගත්තාම කොළලේ ආස්ති කරන්න ඕනේ නෑ ඒකට. අපි කායට හිතෙවිදි නැත්නම් කායට කයේ ඉන්න බරක්වත් අපිට තේරෙන්නේ අපි පිටගින්නේ වෙන කෙනෙක් ගැන හිත හිතා වෙන මිටක් ගැන. ඒකට මේක දැනෙන්නේ නැහැ. ඒකට අපි අසත්‍යය. භවණන්තර කියන්නේ. නමුත් මේකට ආපු ගමන් මේක තියෙන බාට බර ගතියක්, ඇම්මක්, කැක්කුමක්, පිපුරුමක් තියෙනවා. මේ සතිය තියෙන බාට ලකුණක් කියලා මේක අපි හදාගත්තොත් අපේ චින්තනය මේ සංකල්ප අපි මෙතෙක් කල සතියේ කොච්චර වෛර කරලා තියෙනවද කියලා පේනවනේ. සතිය එනකොට අපි කොච්චර මූණට කියලා ගහනවද කියලා? සතිය එනකොට අපි උණුතුරක් කරනවද කියලා? මොකද අපි හිතනවා සතිය තියෙනකොට එන්න තියෙන සැප විතරයි, කුසල් විතරයි, නිවන විතරයි කියලා. නෑ, චතුරාර්ය සත්‍ය ඉන්නේ ඉස්ලාම තියෙන දුක්ඛ සත්‍ය තමයි. සතිය පිහිටවපු ගමන් මේ කයේ තියෙන වෙනද නොදැකි නොදැනුන ඒ පුංචි කම්පන චංචල ඉන්දන ප්‍රපංචන දරත පරිලාහ දැනෙනවා. ඒක සතිය තියෙන බවට ලකුණක් කරගත්තොත් පදියන්කේ වුණත් කොහේ වුණත් අපි දන්නවා ඕන්න දැන් මම මෙතකල් භාවනා කරපු නිසා වෙනදා නොදනිච්ච මේ දේවල් මට පේනවා. ඒක සතිය තියෙන බවට ලකුණක්. මේ තියේදි මම ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්න බව ආනාපාන කරන ආනාපාන කරන බව බලන්න පුළුවන් නම් අපි ඒකෙන් එන පීඩාව දැවිලි තැවි නැති වෙලා ඒක හරහා ආනාපානේ බලන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන වශයෙන් මතක තියාගන්න භාවනාවෙන් පිට වෙලාවේදී උනත් කයට හිත ගත්තොත් ඉසිකක්ම එනවා කියන එකේ සුද්ධ කරගත යුතු දේවල් කොයි ඉරියව්වේ හිටියත් කයට හිත ඇවිල්ලා තියෙනවා අපි ඉන්නේ භාවනාවේ. ඒක කියනවා කායගත සති 14 ආකාරයක් සර්වත්‍යංශෙ පෙන්නලා තියෙනවා. ඉතින් ඒක භාවනාවෙන් පිට කියලා අපරාධේ සමාජිකත්වෙ නැති කරන්න යන්නේ. හොඳටම තේරෙන එක තමයි භාවනා කරන වෙලාව. එතකොට දැනෙන්නේ ඉසේකක්කම භාවනා ප්‍රතිඵලයක්. ඉසි බර ගතිය. භානතිය හොඳට සතිය තියෙන නිසා නේද? ආනි වගේ මේක මේ අපි කතා කරන භාෂාවේ මේ සත්‍යයට ගරු කරන ඇති හැටියට ගරු කරන ජීවිතයට භාෂාවට දාගත්තොත් අපි මෙතෙක් කල් කරලා තියෙන භාවනා නොකරපේකවත් නෙවෙයි. සද්ධාව නැතික මොකුත් නෙවෙයි. මේ දේවල් ඇති හැටිය දකින්න කැමති නෑ. අපිට ඕනේ අපිට ඕනේ තාලෙට පේන්න. එහෙම එකක් බුදු ඥානස අපිට පොරොන්දු වෙන්නේ යථා භූත ඥානය කියලා කියන්නේ ඇතිදී ඇති හැටියට පේන එක. ඒක භාවනා පැත්තෙන් විශේෂයෙන්ම විපස්සනා පැත්තෙන්. සම්මා දිට්ඨි පැත්තෙන් බලගිය බැලුවොත් අපි මේකට කොච්චර වෛර කරනවද කියන එක. සත්‍යයට වෛර කරනවද? ඒ නිසා අපි භාවනාවට අකුල් හෙලනවද කියලා දැනගෙන අකුල් හෙලීම නැති කරපු දවසේ භාවනාව වැඩෙනවා. ඒ නිසා එම් බරක් දැනෙනකොට මතක තියාගන්න මේ සතිය තියෙන නිසායි මට කොච්චර වෙලා මේ සතිය සමාදන් වෙලා කොච්චර වෙලා මේකට සාදු කියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට අර වේදනාව දරතය ප්‍රමෝදයක් වෙන්න පටන් අර ගන්නවා. ඒක නොවෙන්න පුළුවන්. නමුත් අන්නේ දර්ශනේ බලන්න කියන එක තමයි මේකට දැන් තියෙන උපදේශය. මේ වේදනටපත් වුණා නම් මම කනකාටටපත් වෙනවා. ඒකට නෙවෙයි මම දුන්නේ. කවුරුත් වගේ මතක තියානින්න භාවනා දෙන ප්‍රතිඵල එහෙම සටහන් කරනවා මිසක් හොඳ නරක තෝරන්න යන්න එපා. ඇතිදී ඇතියට සටහන් වෙනවා නම් අපිට සාකච්ඡාට ගන්න. කරු ස්වාමින් වහන්සේ මේක ඊයේ මතු කළ ප්‍රශ්නයක් සම්බන්ධව ඔබ වහන්සේගෙන් ඊයේ අසූ ප්‍රශ්නයට ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි භාවනා කෙලෙමි. ඒ පිළිබඳව වාචික පිළිතුරු දීමට කැමැත්තක් දක්වමි. ඒ කියන්නේ උසාවියට එන්නයි කැමති කූඩුවට නැගෙන. ස්වාමීන් වහන්සේ ඊයේ තිබිච්ච ප්‍රශ්න තමයි ආරංකටික වෙලාවක් භාවනා කරනකොට සිතුවිලි වලින් බාධා වෙනවා ආනාපාන සතිය හරියට වැටෙන්නේ නැතුව ගියා. ඒකට ඔබ වහන්සේ කිව්වේ සිතුවිලිත් එක්ක හුස්ම ගැනීම පිටිකිරීම කියලා සම්බන්ධතාවය බලන්න කියලා තමයි කිව්වේ. ඒකට ඒ විදිහට දිගටම කරා ස්වාමීන් වහන්සේ. අ පරියන්කේ වාඩි වෙලා හුස්ම ගැනීම සහ පිටිකිරීම විස්තරතු බැලුවා. ඒකට බලනකොට හුස්ම ගැනීම සාමාන්‍ය මට දැනෙන්නේ තල්ලේ උඩ හරිය වගේ වදිනවා. පිට කිරීම දැනෙන්නේ නාසයේ හොනේ වදිනවා වගේ. එතකොට හුස්ම ගන්නකොට සිසිල් සිසිල් සුලං ඇවිල්ලා ටික වෙලා කියන්නේ පටන් ගන්නකොට වඩා අන්තිම හරිය වෙනකොට සිසිල වැඩි වෙනවා. පිට ගන්නකොට මුල් හරියට වඩා අග හරියේදී උණුසුම වැඩි වෙනවා. මේ දෙකේ වෙන වෙනස් වෙන හැටි කියන්නේ ටික ටික සිසිල් දෙගෙන රත් වෙන හැටි සිසිල් වෙන හැටි පේන්න ගන්නවා. ඊළඟට නහය කොනේ වදින තේ වගේ විස්තර ඇතුව හොඳට පේන්න පේනවා. හැබැයි ටික වෙලාවක් යනකොට විනාඩි 5ක් විතර යනකොට ඉක්ම හුස්ම ගැනීම ටික ටික දැනීම අඩු වෙගෙන ගියා. අඩු වෙන්න පටන් ගත්තේ මුලින්ම අර අන්තිමට නැති වුණේ දැනෙන තැන තමයි දැන් නැතුව ගියේ. ඊට මුලින් මුලින් නැති වෙන්න ගත්තේ අර කුඩා කුඩා විස්තර කියන්නේ ටික ටික වැඩි වෙන ගතිය, අඩු වෙන ගතිය ටික ටික නැති වෙලා ගිහිල්ලා අන්තිමට දැනෙන තරක් නැති වෙලා ගියා. මේ අවස්ථාවේදී තමයි අතර සිතුවිලි ආවේ. හැබැයි ඒ සිතුවිලිත් එනකොට ඇත්තටම ආනාපානසති නැති වෙලා ගිහිල්ලා තිබ්බේ. එතකොට මේ හැබැයි සිතුවිල්ලක් කියලා දැනගත්තයින් පස්සේ ඒකෙන් ඇත්තට එච්චර බාධාවක් ඇති වුණේ නැහැ. ඊතරම් එහෙම බාධා කිරීමක් ඇති වුණේ නැහැ. එතකොට මේ දැන් මේ වෙච්ච දේ කීප පාරක් සෑහෙන පාරක් වුණා. ඒ කියන්නේ හුස්ම ගැනීම නැති වෙලා ගිහිල්ලා ආයි තව ටිකකින් ආයි හුස්ම දැනෙන්න ගන්නවා. හැබැයි කලින් පාර තරම් තදබල විදිහට දැනෙන්නේ නැහැ. ඊට වඩා එච්චර විස්තර දැනෙන්නේ නැහැ. ඒ වගේ හතර පාරක් හුස්ම නැති වෙවි නැති වෙවි ගිහිල්ලා ඒක අවස්ථාවකදී හුස්ම ඇත්තට දැන ගැනීම ආයි මතුනේම නැහැ. එතකොට ඒ අවස්ථාවේදී කැක්කුම එහෙම සිතුවිලිත් ඇත්තට නිකන් අවකාශයකට ගියා වගේ හැඟීමක් ආවා. එතකොට සිතුවිලිත් එනවා එනවා තියෙන මේකෙන් බලපෑමක් ඇති වෙන්නේ වේදනාවත් තිබුණාට ඒකෙන් ඇත්තට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට නිකන් නිකන් රෑ රෑ භාවනා කරනකොට නම් නිකන් හඳ යට ඉඳගෙන භාවනා කරන ගැතියක් වගේ දැනෙන්නේ. ඒකම හිතර නිකන් 아무තු 아무තු නිකන් ප්‍රීතියක් වගේ දැනෙන ගත්ත හැබැයි ඕන තරම් වෙලා භාවනා කරන්න පුළුවන් කියලා හිතුණා මම අවශ්‍ය ඒක එක බාධාවක්වත් ඇති වුණේ නැහැ. දැන් ඊළඟ ප්‍රශ්න කීපයක් දෙනවා ස්වාමීන් වහන්සේ මෙතනින්. ඊළඟට මොකද්ද කරන්න කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මෙහෙම භාවනා කරනකොට දැන් ඊළඟට දැන් මේ මේ ගැන කියන්න ඕන කියලා හැමතිස්සෙම මතක තියාගන්න හදනවා. එතකොට ඒකත් එක එක්තරා විදිහේ කරදරයක් භාවනාව කරගෙන යන දැන් වහන්සේ ඊළඟ දවසේ කියන්න ඕන කියලා හිතේ තියාගෙන භාවනා කරනකොට ඒකත් එක්තරා විදිහක කරදරයක්. මේ ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් තියෙනවා. අපි ඊයේ සාකච්ඡා කරේ ආනාපානේ චප්ප කරගෙන හිතවිලි එනවද නැත්නම් ආනාපානෙ නැතිවීම නිසා ඊ අඩුපාඩුවට හිතවිලි පිරෙනවාද කියලා බලන්න අපි ආනාපානට සාපේක්ෂව කතා කරගෙන ගියොත් ඊට වැඩිය අද කියන එක ප්‍රകൃති අද කියන එක විස්තර සහිතයි. විස්තර සහිත නම් අතිරේක ලාභයක්. ඒකට අපිට පේනවා ආනාපානෙ තියෙනකන් හිත ඒකේ විතක්කේ යොදවලා ඉන්නවා. ඊට පස්සේ ඒක ආනාපාන තුනී වේකන එනකොට විතක්කේ කරන්න දෙයක් නැහැනේ. මොනවා හරි පටලව ගන්න. ඉතිවිලියෝ තද්ද හෝ වේදනා. ඒතර අපි ආනපාන දිගේ බලුවොත් කියසයි ආනපාන බල බල ඉන්නකොට ඒක. තුනී වීගෙන යනවා. තුනී වීගෙන යනවත් එක්කම ඔකේ ඒකාකාරීකමකුත් එනවා. එතකොට හිතවිලි වලට ඇතුළට ඉන්න ඉඩක් ලැබෙනවා. ඒ ඉඩ එන්නේ ආනපාන තුනීවීම නිසා තා ආනපාන පිළිබඳ තියෙන යම් යම් ඒකාකාරී ගති නිසා කියලා කියා ගන්න පුළුවන් නම් ඒක භාවනාවේ ලොකු ප්‍රගතියක්, ලොකු ප්‍රණීත භාවයක්. එතකොට මේ හිතවිලි ආවත් ওই හිතවිලි වලට කියන්න පණවිඩයක් නැහැ. නිකම් පාළුගේ වළම්බෙදෙන හිත ඉස්තර හිතන්නේ නෙවෙයි හිතිලක් කියලා අනබන චප්ප කරයි කියන්නේ. ඒ නොදැනුවත්කම නිසා අපි බලන දේ, දකින දේ හරියට කියන්නේ නැති නිසා. ඊට පස්සේ ආයෙ හිතවිලි එනවා. හිතවිලි ආවට ලොකු දෙවිලි තැවිලි ඇති කරන්නේ හිතවිලි එනකොටම ආනපනෙත් පොට ගුරුසුනවා. ආයෙ ආනපනෙ හිතවිල්ල නැති වෙනවා. ආයෙ එනවා. ආයෙ යනවා. එතකොට පේනවා මේක මේ මමයා නැතුව වෙන හේතුඵල සම්බන්ධයක්. ඉතින් එතන තේරෙනවා මෙතන දැන් ආතති වෙන්න දෙයක් නැහැ. ඉස්සරහගේ හිතුවා කියලා පශ්චාත්තාප වෙන දෙයක්වත් නැහැ. ආනපණ්ඩා කියලා සතුරු වෙන දෙයක්වත් නැහැ. මොකද මේ දෙන්න මේ අතින් අත මාරු වෙනවා. ඉතින් මේ தත්ත්වෙදී අර භාවනා පටන් ගන්න තුනට වැඩිය යෝගාවචරයට ආතතිය අඩු, අසහනෙ අඩු, දැන් පාලනේ Tamanට නතු වෙච්ච තත්වයක් තමයි පේන්නේ තියෙන්නේ. ඒකට ආතතිය ඇති කරන ප්‍රශ්න තමයි ඊගාට මොකද කරන්න කියන්නේ. මේ ආතතිය නැති කරලා ඉඳ දීපු ගමන් දැන් ඒකේ එන්නේ හරියට මගේ ප්‍රගතිය හොයන්න වගේ. අභිවෘද්ධිය දෙන්න වගේ. අඛණ්ඩ ප්‍රගතියක් පෙන්වන්න වගේ. නමුත් මේ ආතතිය නැති හිතකට ඉන්න බෑ. යා මොකක් හරි එකක් හිතලා ගන්න. ඊගාට මොකද? එහෙනම් අහන්න යකෝ දැන් තිබුණු තැනට වැඩිය හොඳ නම් උඩ හිටපන්. ඔබ තහවුරු වෙන්න මේ යුද්ධ දිනුවම බලේ තහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න තු ආය ගහන්න එපා. ගැහුවොත් යුද පෙරමුණ අසරණ වෙනවා. අපි යම් ඉඩමක් යුද්ධෙන් ගැව්වට පස්සේ ඒක බලේ තහවුරු කිරීමේ ව්‍යාපාරයක් මේ මේවමක් කරන්න ඕනේ මේ අල්ලගත්ත ප්‍රදේශයේ යට ආයුධ කපඩා තියෙනවද මිනිස්සු ඇංගිලා ඉන්නවද මොකද්ද කියලා බිම්බෝපවලලා තියෙනවද කියලා නැත්තම් දෙපැත්තෙම කොටු වෙනවා අපේ හිත කියන්නේ නේ නේ දැන් හරි වැඩේ හරි ඊගාට දැන් මොකද කරන්නේ ඒකත් ටෙන්ෂන් එකක් තමයි ඊට පස්සේ මේ වැටහෙනදී ආපහු කියන එක මේක මතක තබා ගැනීම සෝ සතහන් තබා ගැනීමත් අපිට වෙහෙසක් වෙනවා නමුත් මේ වෙහෙස අපි ගන්න තවදුරටත් අසහනේ අඩු කරන පැත්තට නම් එහෙම නැත්නම් ආතති අඩු වෙන පැත්තකට නම් ඒ අදාළ කොටස භාවනා කරන අදාළ කොටස ඉතින් නතර වෙයි. අපිට කියන්න ඕන ටික නතර වෙයි. ඒසයි පුරුදු බණ්ඩසාස කියන හැම පරියන්කයකට මිරුණාට පස්සේ කොලයක් කරන වාක්‍ය දෙකක් ලියන්න. ඊට පස්සේ ආය පරියන්කයක් කරලා ආය වාක්‍ය දෙකක් ලියන්න. ආයෙ කළා ආයෙද කළේ ටික ටික බannකොට පේනවා දල වශයෙන් අර වෙච්ච එකේ සටහන. මොකද කිසිම සටහනක් තියාගෙන හිටියේ නැත්නම් අපිට සලකුණක්වත් නැහැ. ඒ නිසා වාක්‍ය දෙකක් විතර ලියනවා. ෂෝට් නෝට් එකක් දානවා. ඊට පස්සේ අනිත් දවසේ කමටහන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා මේ ටික බannකොට පේනවා. මේ මම කියන්න හදන එකේ අන්තර්ගතයේ මෙච්චර වැදගත් දෙයක් මෙච්චරයි කියලා. ඒ නිසා අපි ආතතිය නැති කරලා දුන්නට අපේ හිත කැමති නැහැ. අපේ හිත මොකක් හරි ස්මාර්ට් අදහසක් දාගන්න. විශේෂයෙන් අනිත් අයට ඩික්මන් වෙන්න, දියුණුව පවත්වාගෙන යන්න, නිර්මාණශීලී වෙන්න, ප්‍රගතිය හොයන්න කියලා. ඕකමයි ආතති කියන්නේ. Each appointment is end up with a disappointment. මොන appointment එකක් දැක්කත් appointment එක අන්තිම disappointment තමයි. Therefore have an appointment with a disappointment කියනවා. යන්නලා මේ හම්බෙච්චි විවේකී බුද්ධිය. කවදාවත් හිත කැමති නෑ. අපි ඒක කොච්චර හම්බ කරන්න කැමති වුණත් අපේ හිත හම්බ කරපු සල්ලි වියදම් කරන්න වෙලාවක් අපේ හිතට නැහැ. සල්ලි හම්බ කරන මිනිසුන්ට කවදාකවත් ඒ සල්ලි රස විඳින්න වෙලාවක් නැහැ. ඒක බුදුහාර කියනවා අපේ දාය දෙයට එනවා මරණට පස්සේ දන්නා නානා දොන්නක් කැවිල කොහොඩ කාගෙන යනවා ඉන්නකම් කන්නේත් නැහැ මොකද කන්න ගියාම හම්බ කරන්න බැරි වෙනවනේ අල්ලි හම්බ කරන එක ඒ වගේ තමයි මේ හිතේ නිසා මේව වංචනික විදිහට වැඩ කරන්නේ. චපල විදිහට වැඩ කරන නිසා අපි මේ වගේ සාකච්ඡා කරලා ගහන්න බණින්න නෙවෙයි මතු කරලා දෙන්න ඕනේ. මේ ස්පාසුවක් දුන්නා ස්පාසෙ විඳිනවා විනෝඩ අහන දැන් ඊගාට මොකද කරන්නේ? ඒ කියන්නේ දැන් ස්පාසු දින ආයනෝක පටල වෙන්න අරිනුක අපි කියන සිද්ධි කරනවා කියන දැන් විශේෂයෙන් වශී කරනවා කියන. හොඳට එහෙම වශී වෙන්න අරින්න සමාදම් වෙනවා කියලත් මේකට කියනවා. උපසම්පදා වෙනවා කියලත් කියනවා. එළඹ වාසය කරන්න ඕන. පිට එළඹ වාසය කරන්න දන්නේ. ඒ නිසා මේ උපයගත්ත දේ එතන තහවුරු කරගන්න. එතකොට මේ තහවුරු වෙච්ච හිත ඊගාවට කරන්න ඕන දේ මේ කල්පනා කරන හිතට වැඩිය ගෙනත් දෙන්න. ඒක බුදුචානන් කියන ඕපනයික ගුණය. හිත පිරිසුදු වෙනවා නම් පිරිසුදු හිත ඊගාවට කරන්න ඕන එක කියන. ඒ නිසා ඉදිරිපත් කරපේ කොහොඳයි. මම හිතනවා මම කියපු දේ වැටහි කියලා. එක සැරින් ඕක හරියන්නේ නැහැ. ඒ නිසා එතෙන් යන්න බලන්න කියලා පැහෙන්න තුඹ හිතපන්. ඔක පොඩ්ඩක් විඳපන් කියලා ප්‍රශ්න අහනකොට කියන්නේ ඔය ප්‍රශ්නේ තමයි ටෙන්ෂන් එක එන්නේ අනවශ්‍ය විදිහටම නැති කෝම ඉඳින්න කියලා අපිට උපයගත දේ මේ පරිභෝග කරන වෙලාවක් උපභෝග පරිභෝග කරන වෙලාවක් කියලා ඉඳ දුන්නා පස්සේ අපි ආතතිය නැති හිත පොඩ්ඩකට අවබෝධ කරගන්න ඉඩ හම්බ වෙනවා. ස්වාමීනි ස්වාමීන් වහන්සේ ඉතිරි ප්‍රශ්න දෙක තරමක් පරිබාහිර ප්‍රශ්න දෙකක් කාල වේලාව අපි පැත්තකට දානවා. කාලය තමයි නේද පරිබාහිරයි කියලා කියන්නත් කියනවනම් මොකටද යෑමේ අහගන්නයි ආපහු දාගන්නේ මට ඒකට බනින්නත් තියෙනවා මෙතකින් අද ප්‍රශ්න අවසන් හැබැයි කියපු දෙන්නට කියලා දෙන්න මෙන්න මේ මේ කාරණා නිසා අපි නඩුව ගත්තේ නෑ අද විහි කරා ඒක සකස් කරලා දුන්නොත් ට්‍රැක් එකට වැටෙන විදියට එක්කම කෙනෙක්ගේ අදහසක්වත් විසි කරන්නේ නෑ දැන් මේ වෙලාව විසි කරන කාරණා දෙකක් තියෙන එකක් වෙලා ගිහිල්ලා අනිත් එක තෝල්කයා කියනවා පරිබාහිරයි කියලා ඉතින් නඩු කරා නඩුව කල් දානවා සියලු දෙනාටම තෙරුවන් සරණයි